අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ 2018 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා බ්‍රහස්පතින්ද අපි ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති සෝපි නිබ්බාණං නිබ්බානතෝ අ비ජානාති තී ගරු කටයුතු සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සම්බදම්ම මූලපරියාය කියලා මේ සියලු ධර්මයන්ගේ මූල ආකෘතිය එහෙම නැත්නම් වගේ රටාව ඒකේ පරියාය ස්වභාවය විස්තර කරන දේශනාවකටයි සම්බන්ධ වෙලයි ඒක ਸਰවචන්නාංශයේ විසින් දේශිත නැත්නම් ශ්‍රී මුක දේශනාවක් වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ ඒක අපි මෙතෙක් කල් මතක් කරගත්ත විදිහට ලෝකයේ පිළිබඳ 24 උපමානයන් තුලින් ආකෘති තුලින් රටාවල් තුලින් පෘථග්ජනය කොහොමද දකින්නේ? සේක පුද්ගලයා නැත්තම් තාමත් අරහතටපත් වෙච්ච නැති ආර්යයන් වහන්සේ කොහොමද දකින්නේ? එහෙම නැත්තම් රහත් භාවයටපත් වෙච්ච ආර්යයන් වහන්සේලා කොහොමද දකින්නේ? සර්වචනන්සේ කොහොමද දකින්නේ කියන එකයි විග්‍රහය. ඉතින් ඒකේ අපි ඉන්නේ ඒ සීක පුද්ගලිය කියන දෙවන පර්වයේ අවසාන ආකෘතියේ නිබ්බාන කියන වචනේ. ඉතින් ඒකදී සර්වචන් වහන්සේ පෘථග්ජනයත් නිවනක් කියන එකක් දකිනවා. ඒක පිළිබඳව විශාල වශයෙන් මඤ්ඤණා කරනවා. හිතනවා, පතනවා, කටයුතු කරනවා. නමුත් ඒක අවබෝධයකින් කරන එකක් නෙවෙයි. ඊට සාපේක්ෂව දැන් මේ සීක පුද්ගලයා ආංශික වශයෙන් පැත්තකින් මේක සාක්ෂාත් කරලා තියෙනවා අත්දකලා තියෙනවා. විශාල පැත්තක් තියෙනවා තව වැඩ ඉවර කරලා නැති. අන්නේ ශේක පුද්දලයා කොහොමද මේ නිවන පිළිබඳ සංකල්පේ රටාව මේ ආකෘතිය දරන්නේ කියන එක හරි උනන්දු කරවන සුළුයි. ඒ මොකද ඒ පුද්ගලගේ විපරිණාමයේ පරිණාමයේ වෙනස සිදු වෙන වෙලාවක්. ඉතින් ඊට පල්ලෙහා ඉන ප්‍රත්‍යඥයේ ලක්ෂ සෑහෙන ලකුණු ප්‍රමාණයක් අංග ලක්ෂණ මේ සීක පුද්ගලයා තුල තියෙනවා. ඒකම රහතන් වහන්සේ තුල පහළ වෙන්න බලාපොරොත්තු වෙන්නා වූ ආර්ය ලක්ෂණක් තියෙනවා. ඒ නිසා දෙක අතරමැද අවස්ථාවක් allele බාගෙට තැම්බිලා තියෙන අවස්ථාවක් වගේ කියන්න පුළුවන්. අන්න ඒකෙනත් මේ නිවන පිළිබඳව මේ සරුවචාන්සි පෙන්නන නිවන පිළිබඳව පටලැවිලි තියෙනවා. සීක වුණත් පටලැවිලි තියෙනවා. ඉතින් මේක වගේ මේ වගේ දෙයක් භාගයට අවබෝධ කරපු කෙනෙක් තුලත් මේක පිළිබඳ හරි වැටහීමකුත් තියෙනවා. පැටලිච්ච ගතියකුත් තියෙනවා. අන්න එවැනි විග්‍රහයක් කරන්ඩ මේකට අටුවාව ලියපු ස්වාමීන් වහන්සේට සුදුසුකම් තිබිලා නෑ. මොකද ඒ ස්වාමීන් වහන්සේම භාවනා කරපු කෙනෙක් නෙවෙයි. පොතේ දැනුමෙන් බොහොම දක්ෂයි. බැනිවලට ගරු කරලා තියෙනවා. ඉතින් ඒ ඒ පටලැවිලි සහිත ස්වභාවය කොහොමද හිටින්නේ කියන එක පිළිබඳව අර්ථකථනයක් දෙන්න බැරි නිසා ඒ අටුවාචාන් වහන්සේ මේ කතා කරන්නේ අපේ නිවන නෙවෙයි වෙන අන්‍ය තීර්ථකයන්ගේ නිවන් ගැන එව්වයි තේරුම් ගන්න බැරි අපේ නිවන ගැන නෙවෙයි කියලා මේ නිවන් જાති දෙකකට කඩලා සර්වඥ සාසනයේ තියෙන නිවන ගැන නෙවෙයි මේ කතා කරන්න කියලා ඇඟ බේරා ගැනීමක් කරනවා ඒක නිවනේ නිවීම දේශනාවල කටුකුරුන් දෙසාංශී තාමත්ම පැහැදිලිව පෙන්නවා මේ ආරසා කරන්න හදන්නේ මේක දන්නේ නැතිකම නිසා. මේකට බැහැලා නැති නිසා. ශේක පුද්ගලයා කියන්නේ සෑයන දොරට බහැපු කෙනෙක්. ඒ පුද්ගලයා දකින්න හැටි දැන් මේ බුදුහාමුදුර විග්‍රහ කරන්නේ. ශේක පුද්ගලයාත් නෙවෙයි. එතකොට ඒකේ තියෙන පටලැවිලි. බුදුරජාන්සේ තාමත් ඒ පුද්ගලයාට කියනවා නිවන පිළිබඳ මඤ්ඤණා කරන්න එපා. නිබ්බානං මාමඤ්ඤ නිබ්බානතෝ මාමඤ්ඤ නිබ්බානස්මින් මාමඤ්ඤ නිබ්බානං මේති මාමඤ්ඤ කියලා. මේ නිවන මගේ කියන්න එපා. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න එපා. නිවන කෙරෙන් හිතන්න එපා. නිවන කෙරෙහි හිතන්න එපා. නිවන අබිරමණය කරන්න එපයි කියලා. ඉතින් ඒකට අටුවාචාන්ස කියනවා ඔය කියන්නේ පිට සාසන වල නිවන අපේ නිවන නම් අබිරමණය කෙරුවට කමන්නේ අපේ නිවනෙන් හිතුවට කමක් නැහැ. අපේ නිවනට හිතුවට කමක් නැහැ කියලා ආරස්සාවක් කරන්න හදනවා. නමුත් මේ ශීක පුද්ගලයා කියලා කියන්නේ ඊට වැඩි ඉස්සරහට ගිය කෙනෙක්. වතුරට බහැලා පීනන කෙනෙක් ගොඩ ඉඳලා අමාරු එයාට උපදෙස් දෙන්න. ඉතින් ඒ වගේ විග්‍රහයක් බොහෝ මධ්‍යස්ථ තලයකට ඇවිල්ලා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කරනවා කි විශ්වාස කරනවා මේ කාගේවත් නෙවෙයි අපේ නිවනම තමයි. මේකේන ආංශික වශයෙන් අත්දකලා තියෙනවා ආංශික වශයෙන් තම් පටලවිලි තියෙනවා. අන්න ඒ පටලවාගත්ත තැන් බුදුජානනාංශ කියන ඕක නිවන අභිරමණය කරන්න එපා. මගේ කියා ගන්න එපා. නිවනෙන් හිතන්න යන්න එපා. මේ ආදි වශයෙන්. ඉතින් ඒක භාවනා කරන කෙනෙකුට හරි වටිනා දෙබතක් වෙනවා. සංනිවේදනයක් වෙනවා. එහෙම නැත්නම් සාකච්ඡාවක් වෙනවා. ඉතින් ඒක මේ මෑත අවුරුදු 20 30 තමයි මේක එළියට ආවේ. ඉස්සර මේ සූත්‍ර විවර කරුවෙත් නෑ විවර කරුවත් අටුවාචාන් වහන්සේ ටිකක් උගුර බැරන්ඩි වෙලා වගේ එහෙම නැත්නම් ගොත ගහමින් වගේ තමයි මම දේශනා කරලා තියෙන්නේ විස්තර කරලා තියෙන්නේ. ඒත් මෑතක් වෙනකොට එන්න පටන් ගත්තා. ඉතින් ඒකෙදී අපි ගිය සතියේ පටන් ගත්තා මේ නිවන එහෙම නැත්නම් මේක නිරෝධය, විරාගය, විවේකය වශයෙන් මේ හඳුන්වන දේ එක gediyak වශයෙන් යන්නේ එක්ක වැටෙනවා එක්ක නැටෙනවා කියනට වඩා මේක අනුපූර්ව පිළිවෙලට ටිකෙන් ටිකෙන් සිදුවෙන දෙයක් නම් අපි මේකෙන් කොච්චර ප්‍රමාණයක් මේ වෙනකොට අත්දැකලා තියෙනවද? ඒකට ඒ ආලෝකයෙන් ඉතුරු දේවල් දිහා බලනකොට අපිට උනන්දුවක් ඇති වෙන්නේ පසුබෑමක්ද? එහෙම නැත්නම් අපිට පිට කෙනෙකුගේ උපදේශ අවශ්‍යද? අටුවාචාරින් වහන්සේ කියන කතාවක් නැත්නම් මේ කරන දේශනාව අවශ්‍යද? එහෙම නැත්නම් මට ඉස්සරහට යන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකෙදී මේ බාහිරේ රඳාපවතින ගතිය බොහෝම වැඩි. මේ නිවනට පිළිපන් වෙලාවේ එලිපත්ත පාගන වෙලාවේ. නමුත් ඇතුළට ක්‍රමයෙන් අභි අභික්‍රමණය කරනකොට ඉස්සරහට යන්න යන්න කයිමත් උපදෙස් ඕනේ නැහැ. මොකද මේ උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙන අය කරලා නෙවෙයි කියන්නේ. අත්දකලා නෙවෙයි ව්‍යාකරණානුකූලව කියනවා භාෂා ශාස්ත්‍රයට කියනවා තර්කයට කියනවා. නමුත් මෙයාට තේරෙනවා ගිය මනුස්සය ගමන වෙනයි කියලා. ගිය කෙනා කියන්න උත්සාහ කරන්නේත් නැහැ කරලා පෙන්නනවා. ඒකට පුංචි කතාවක් බුදුගෝ සාචාර්යන් වහන්සේ ගැන හර දක්වනවා. ඒක බුදුගෝ සාචාර්යන් වහන්සේට විරුද්ධවත් අපි සමහරට පාවිච්චි කරනවා. නමුත් එවැනි කතාවල් ගෙන හර දැක්වීම ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ චූලාභේ කියලා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අනුරාධපුර යුගයේ ඊ타ත්ම ස්වර්ණමය යුගයේ ඒ ස්වාමීන් වහන්සේ තාමත්ම වැදගත් ස්වාමීන් වහන්සේ නමකට උපස්ථාන කරන ගමන් පුළුවන්තරම් ත්‍රිපිටකේ කටපාඩම් කරලා තියෙනවා. කරලා කරලා කරලා දවසක ත්‍රිපිටක විභාගයට මම සූදානම් කියලා ඒ සූදානම් කට්ටියට ගහන්න රත්තරන් gediyak තිබ්බලු. ඒ gediy ගහන්න එකත් කලාතුරකින් වැහෙන්නේ. ඒ කියන්නේ මම දැන් ත්‍රිපිටක විභාගයට සූදානම් මාවට මට විභාග පරීක්ෂණ මණ්ඩලයක් දෙන්න මම ලෑස්ති කියලා. මේ chance gediy ගහලා චූලාබේ හැමරු gediy ගහලා උපස්ථානට ගියා ලොකු අහනුගා. චූලාබේ කවුද මේ gediya ගැව්වේ කියලා. ඇඳලා කිව්වලු මට හිතුණා පරීක්ෂණ මූල දෙන මමයි ගැව්වේ කියලා. ආ. කියලා මේ එතකොට චූලාභයේ මේ වචනයක් දාලාවලු මේකේ තේරුම මොකද්ද කියලා. ඉතින් මේ ආම්දුරෝ කිව්වලු චූලාභයේ ආම්දුරෝ තේරුම්. නුකං කම් කියලා නිකන් තටමවලු. චූලාභයේ දෙවෙනි තේරුමක් කිව්වලු. හ්ම් කිව්වා. තුන්වෙනි තේරුමක් කිව්වලු. ඊට පස්සේ චූලාභයට පැහැදිලි නේද උඹට එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් තීරුම් තියෙනවායි කියලා පළවෙනි එකමයි හරි උඹට විශ්වාස නැහැනේ ඒකනේ උඹ දෙක හූන් කියනකොට දෙකක් කිව්වේ ඊට පස්සේ හූන් කියනකොට තුනක් කිව්වේ කරුණා කරලා ත්‍රිපිටක විභාගේ පැත්තකදීදී ඵලයන් රුහුණට ගිහිල්ලා මෙන්න මෙහෙම ආචාර්ය කෙනෙක් ඉන්නවා උන්දගෙන් ඉගෙන ගනි එයා මගේ සහෝදර කෙනෙක් හරිම දක්ෂයි මමත් වයසයි උන්ද ප්‍රසිද්ධයි ඵලයන් ඊපස්සේ චූලාවේ හාමුදුරුවෝ මේ ශාන්තිගේ වරන් අරගෙන ඒ හාමුදුරුවාට ගිහිලා කිවලු අසවල් ස්වාමීන් වහන්සේ ගෝලයක් මම මට ත්‍රිපිටකය කියලා දෙන්න මේ කිව්වේ නෑ මම කටපාඩම් කරලා ඉන්නවා කියලා. ඒ හාමුදුරුවෝ මං හරි වයසයි. ඔයි කියපු එකනත් පොඩි කෙනෙක් නෙවෙයි. ඒ නිසා මෙහෙම කරමු. ඔය ඇත්තා මන්ත්‍රිප් වස් කාලේ. ඔය ඇත්තා අපි බණ මඩුවක් හදලා මිනිසුන් දෙන්න කියලා. දවල් වරුවේ බණ කියන්නේ බුද්ධ වචනේ. මම රැවරුවේ අටුවාව කියන්න. ඒක මිනිස්සුත් අහගෙන ඉන්නවනේ. කියලා මාස 3ක්. දැන් මේ කතා වෙන චූලාපේට උගන්නන්නේ මේ. මහා සෙනගකට කියලා දෙනවා. යා දවල් උදේට කියන බණ ටික එයා අටුවා විග්‍රහ දෙනවා. ඉතින් අන්තිම දාසේ ඉවර කරන වෙලාවේ දැන් චූලාවේ ඔක්කොම දාන්නවා. ඒක ත්‍රිපිටකයේ වශයෙන් දානවා. මේ ශාන්තිකට විස්තර සපේනවා. අන්තිම දාසේ සෙනග ඉවරෙච්චාම එකතු වෙච්ච වෙලාවක චූලාපගේ වෙලාව ධර්මාසෙන් නැගලා පිටිනිපත ගත්තට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා එවත්නි මට කමටහනක් දෙන්නයි කිව්වා. සෙනග ඉස්සරහා. දැන් මේ හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ ඉන්නේ බිම. චූලාවේ හාමුදුරුවෝ උඩ. විජිනපත අතේ යන බණ කියන්නේ. ඊට පස්සේ ගොළු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ගුරුන් වහන්සේ. ඇයි මේ ඔබ වහන්සේ මගෙන් කමටහන් ඉල්ලන්නේ? ඊට පස්සේ ගොළු අඤ්ඤෝය ආවසෝ ගතකස්ස මග්ගෝ. එවත්නි ගිය කෙනාගේ පාර වෙනයි. චූලාවේ සෝවාන් එහෙම නැත්නම් සීක පුද්ගලෙක් මේ ශාංශේ පුත්තජනයි. අර උදේවරුවට ත්‍රිපිටකයේ බණ කියනකොට මේ ශාංශට තේරුණා මම මෙයාට වැඩිය අටුවාවෙන් දක්ෂයි භාෂා විලාසයෙන් දක්ෂයි. හැබැයි මෙයා කියනකොට කියන්නේ අද්දකලයි කියලා. ඉතින් ඒක ලියලා තියෙන මේ ගන්තපලිබෝධේ කියන එක පෙන්නන්ට පොත් කියෙව්වත් අර ලොකු හම්දුව කොච්චර පොතට දක්ෂ වුණත් අවබෝධය කරපු එක්කනා ගෝලයා වුණත් එයාගේ බැඳලා කිව්වල මට කමටහනක් දෙන්නේ ග්‍රන්ථයේ පලිබෝධ වෙනවා මාන්නයට වැටුණොත්. මාන්නේ වැටුනේ නැත්නම් ග්‍රන්ථ පලිබෝධේ පලිබෝධයක් නෙවෙයි අවබෝධ කරපෙන්න කතා කරනකොට මොන පොත්කාරයටත් තේරෙනවා. ඒකට එයා දැනගන්න ඕනේ මේ පොතත් ඕනේ පැවැත්මට. නමුත් මේ අවබෝධ කතා වෙනයි. ඉතින් ඒ නිසා මේ නිවන පිළිබඳව බැසගන්නවත් නැතුව දකින්නවත් නැතුව කතා කරන කෙනෙක් ඉන්නවා. බාගෙට කාලා කතා කරන කෙනෙක් ඉන්නවා. සම්පූර්ණ කරපු රහතන් වහන්සේ ඉන්නවා. ඒ ඔක්කොම ගැන උඩින් බල්ලා කියන බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඉතින් මේ භාගයට කාපු කෙනෙක්ගේ කතාවක්. නිවන කියන එක. ඉතින් ඒක විග්‍රහ කිරීම සඳහා මම ගත්ත උපක්‍රමය තමයි මේ නිවන මට්ටම් වලින් ටික ටික ටික ටික සාක්ෂාත් කරන එකක් කියලා. ඉතින් ඒ නිවන විවේක විරාග නිරෝධ පටිනිස්සග්ග කියන වචනේ සඳහන් කරනවා. මේ විවාග විවේක විරාග නිරෝධ පටිනිස්සග්ග කියන හතර ක්‍රම පහකින් සාක්ෂාත් කරනවා. ඒක පටිසම්භිදා මාර්ගයේ තමයි ඒක සංග්‍රහ වෙලා තියෙන්නේ. පටිසම්භිදා මාර්ගයේ සංග්‍රහ කරලා තියෙන්නේ සමත යානික යෝගාවචක පැත්තෙන්. ඊතන විස්කම්බන ප්‍රහාණ, තදංග ප්‍රහාණ, සමුච්ඡේද පහන පටිපස්සද්දි පහන නිස්සරණ පහන කියලා මේ නිවන සාක්ෂාත් කරන පියවර පහක් මට මතක දෙවුනේ අනිත් පැත්තට. ඒක නැත්නම් තදංග පහන ඊට පස්සේ සමුච්ඡේද වික්ඛම්බන පහන ඊට පස්සේ සමුච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියන කතාව. ඉතින් මට හිතෙනවා මේ තදංග වික්ඛම්බන කියන විදියට දෙක තදංග ඉස්සර කරලා වික්ඛම්බන ඉස්සර කරන සමත විපස්සනා යානික යෝගාවචරයට වෙන වැඩි. සමත යානික යෝගාවචරණේ වික්ඛම්බන ප්‍රහණයෙන් පස්සේ තමයි මේ තදංගේ ඊට පස්සේ සමුච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියලා තුනක් තියෙනවා. ඉතින් මේ සේක පුද්ගලයාට අදාළ වෙන්නේ පිළිවෙල කෝක වෙතත් වික්ඛම්මන තදංග දෙක නෙවෙයි ඒකේ එනකොට එයා සාක්ෂාත් කරලා තියෙන්නේ. එයා ඉන්නේ දැන් සමුච්ඡේද පහානේ තැන. ඒක සම්පූර්ණ වෙනකොට පටිපස්සද්දි පහානේ කියලා කියනවා. ඵල ඥානෙ. ඊට පස්සේ නිස්සන්නප්පහාණී කියලා කියනවා නිවනට. ඉතින් ඒක නිසා ඒ තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ කෙලස් ප්‍රහාණය නොකරපු කෙනෙකුට අපි කියනවා පෘතග්ජනයි කියලා. තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් කෙලස් යම් ප්‍රමාණයක් යටපත් කරලා තද කරගෙන ඒ මත්ති මත්තේහි තවදුරටත් සමුච්ඡේදප්පහාණයට කැසකවාගත්ත කෙනාට සෝවාන් මාර්ගස්ත බඳලා ආර්ය ආර්යත් මාර්ගත්වයේ දක්වා ස්ථාන හතක් තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා බොහෝම ආසන්නයි ඔය කියන සෝවන් මාර්ග ඥාණයට. ඉතින් ඒක යා දන්නවනම් ඇත්තටම ඉදිරියට යන්න ලොකු ධෛර්යයක් වෙනවා. එහෙම නැත්නම් නිවන කියලා කියන්නේ මේ ජීවිතේ කරන්න බෑ. ඒකට මේ මේ දේවල් තියෙන්න ඕනේ. ඒකට මෛත්‍රී බුද්ධ ශාසනය එන්න ඕනේ. මේ මේ පිංගම් කරලා තියෙන්න ඕනේ කියලා අර නොකිරණ වෙදකම් මෙතකමඩ කෝඳුරු තෙල් කල 7යි 7යි කියනවා වගේ කියන ලෝකයකටයි අපි ඉපදුනේ. ඉපදිලා මේ ජීවිතයේ අවුරුදු 20 30 යනකොට තේරුණා මේගොල්ලෝ වතුරට බහපු නැතුව නිවන ගැන ගෞරවයෙන් කතා කරන අය මිස මේක උරගාලා බලලා සාක්ෂාත් කරලාගෙන අත්දකලා නෙමෙයි කතා කරන්න කියලා. ඉතින් ඒක නිසා අපේ යුගයේදී මේ නිවන වගේ පදවලට අර්ථ නිරූපණය විවිධ ආකාරයෙන් එන්න පටන් ගත්තා. නමුත් මම මේ කියන විකම්පන ප්‍රහාණ තදංග පහන කියන එක ත්‍රිපිටකගත දෙයක්. ඒ වෙනත්නම් පටිසම්භිදා මාර්ගයේ විවේක කතාව යටතේ තියෙන එකක්. මේවා විස්තර වෙලා එළියට එන එක කාලේ යුගයේ වටිනාකම. නිසා ගිය පාර මම උත්සාහ කරේ තදංග නිබ්බුතිය තදංග විවේකය තදංග විරාගය තදංග නිරෝධය කියලා කියන්නේ අපිට භාවනා කරගෙන යනකොට ඉඳපු ගමන් නිකන් පුංචි පුංචි වැටහිලි එනවා. ඒ වැටහිලි අතනින් මෙතනින් තිත්තිබ්බා වාගේ. ඒව එකිනෙකට yaadෙන්නේ නැහැ. තිත් එකතු කරපුවා මොන හැඩේ ගන්නවද කියලා කියන්නත් බෑ. මිනා හරියට මේ ඉස්සර කාලේ අපි මේ පවුන්ටන් පෑන් පාවිච්චි කරන කාලේ ඉස්කෝලේ යනකොට මේ තින්ත පොන කඩදාසි ගිනිනවා. ඉතින් බෑනේ යවිලා තියෙනවා තින්ත ටිකක් අර කඩදාසි තද කරපුවාම පළවෙනි වතාවට තිතක් වැටෙනවා. කඩදාසි. පින්ත පොන කඩදාසියේ තින්ත තිතක් ගන්නවා. දෙවෙනි සැරේ පාවිච්චි කරන තව එකක් කොහොම කොහොම කියලා අන්තිමට ඒක තින්ත කැවුනට පස්සේ විසිකොන. අන්න ඒ වගේ පළවෙනි තින්ත තිත එහෙම නැත්නම් අර සුදු කඩදාසියේ තින්ත තිතක් අපිට වෙන්නේ ඒක කෙලසීමක් වාගේ පේන්නේ. ඒක තමයි කෘත්‍යය. කඩදාසියේ කෘත්‍යය ඒක තමයි මේ තින්ත ටික උකහාගන්නේ. අන්න ඒ වගේ එනකොට භාවනා කරන යනකොට නూరు නුපුරුතු අත්දැකීමක් එනවා. ආපු ගමම යෝගාචරිතන මේක මේ ශද්ධාව නැති නිසා වෙච්ච එකක්. මේ සීල නැති නිසා වෙච්ච එකක්. සතිය නැති නිසා වෙච්ච එකක්. සමාධි ප්‍රඥා නැති වෙච්ච එකක්. ඒක පැත්තකට දාලා ආයසරයක් අර තටමන භාවනාව කරනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිසද්ද කරගන්න වැඩේ කරනවා. කරපු ගමන් ඉඳපු ගමන් වරින් වර නూరుනුපුරු අත්දැකීම් එනවා. එයා හිතනවා වැරදිලයි කියලා. හරියට මුංගට කනකොට යක්කට හැපෙනවනේ. ඒක තැම්බෙන්නේ නැහැ. ඔච්චර කිලුවත් හැම්බෙන්නේ නැහැ. දත කඩලා යනවා. තද වෙනවා. ඉතින් යක්කට තියෙන එක හැටි මුං ඇටවල. මුං ඇට හොද්දයි කියලා කියනවා සමහරුන්ට මේ සමාජයේ ඉන්න නහයට අහන්න නැති කාට කියනකට මුං ඇට හොද්දයි කියලා අනිත් ඔක්කොම ඇට තැඹිලා එක තැඹිලා නැහැ. කාපු ගම කටස් ගහලා හැපෙනවා. ඉතින් උන් එළවල දානවා සමාජයේ මුං ඇට හොද්දයි කියලා. ඉතින් උන් ආහාරකාර වෙන්න පුළුවන්. හොඳ උන් වෙන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් මේ වගේ දත හැපිච්ච නැති මේ Tamanට හපලා කන්න බැරි අවස්ථා භාවනාදී හම්බෙච්චි නැති කෙනෙක් නැහැ. ඒ හම්බෙච්ච ගමන් එයා ඒක ප්‍රශ්නිකට නගනවා. මෙන්න මේ මම මුංගට ඇත්ත ඕද්දා කැපුණා මගේ දත කැඩුනා. දැන් මම මොකද කරන්නේ? මුංගට කැම නැතර කරන්නද? නැත්තම් ප්‍රෙෂර් කුකර් එකේ දාලා මේක ඔක්කොම තැම්බලා දෙනවද? නැත්තම් දතක් දාන්නද? ඔය නාන ප්‍රකාර ප්‍රශ්න. දන්නේ මුං ඇටවල මෙහෙම යක්කට තියෙනවායි කියලා. අන්න ඒ වගේ තදංග ඩිප්පුතිය කියලා කියන්නේ ඉඳපු ගමන් අපිට නොතේරෙන, නොවැටහෙන, නොදන්න තැන් වලට යන එක පාඩ. ගිලී යෑමක් වෙනවා. ලූට ආයමක් වෙනවා. හැබැයි ගිය පමණින් ආපහු එනවා. මේක හදිහට රෑ අන්ධකාරේ ගමනක් කරනකොට කපාට අකුණක් ගහලා අපි යන පාර පෙන්නලා නැතිනවා. ඒ අකුරට බය වෙනවා. ඒ කියන්නේ අකුණ ළඟම වැදිනවනම් සද්දෙයි ආලෝකයයි ලඟ වෙන්න ලඟ වෙන්න බය වැඩි. අකුණ වැදිලා සද්දේ ඈතින් එනවනම් අකුණ වැදිලා තියෙන බොහොම ඈත. ඒකේ ආලෝකය සහ සද්දේ අතර ගමන් වේගය දෙකක්. ඒ නිසා ආලෝකේ වදින තැනම සද්දයව නම් මිනිහා මැරෙනවා. අකුණ වැල්ල තියෙන ඌට. ඒක විස්තර කරන්න කවුරුත් නැහැ. මොකද ආලෝකේ වැවිල්ල සද්දය ඇහෙන්න පොඩ්ඩක් වෙලා යනවනම් වැඩි වෙලා ඉවරයි, බය වෙලත් ඉවරයි. දැන් සද්ද එනකොට ඒ මනසේක අර තිබුණ තද ගතිය නැති වෙලා යනවා. හරි ඉවරයි. අකුණක් ගහලා තියෙන කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ අර වැටෙන පුංචි දේ අර තිගැස්මක් තක්කමුක්කක් තමයි පේන්නේ. නමුත් මේ පෙන්නන්නේ ඒ කෙනාගේ අර ඒක ඝණයක් වශයෙන් තිබිච්ච මමයා සක්කාය දිට්ඨිය ටක් ගාලා පැලිරක් යනවා. එයාට පේනවා පැලිර ගියාට තාම මේක ඝණේ තියෙනවා. හැඩේ තියෙනවා ඔක නත කරන දෙයක් නැහැ. බලක් කරන දෙයක් නැහැ. වඩේ බඩුව තියෙනවා. හැබැයි එයා දන්න වටනකම් බැසයි කියලා. හැබැයි මෙයාට පේන්නේ සක්කාය දිට්ඨිය කරනවා කියලා නෙවෙයි. මොකද්දෝ පාරේ මුං ඇට ඇටයක් හැප්පුණා, පයේ පය වැදුනා. පැලිරක් ගියා කියලා. හුලං ඉරක් ගියා. ඉතින් මෙයා මේක වහගෙනයි කතා කරන්නේ. කවදාකවත් මේ සඳහා භාවනා කරන බවක් භාවනා කරන ආධුනිකයෙකුට පවා මේ වගේ දත් මුංගට හැපෙන්න පුළුවන් බව පොතක ලියලා නැහැ. නැත්තම් මේ තදංග නිබුති කියන්නේ ඒක කියලා අර්ථකථන දීලා නැහැ. එහෙම කරනකොට කරනකොට මේ ආතින් සමහර විටක කමටානකට කියවෙනවා. මට ඉඳපු ගමන් මෙන්න මෙහෙම දෙයක් වුණා මට ඉස්සරත් වෙලා තියෙනවා මට මේක ලියන්න හිතෙනවා කියලා. ඒකෝට තමයි ගුරුවරයා දැනගන්නේ දැන් මෙයා පාරේ ඉස්සරහට යනවායි කියලා. ඉතින් ගුරුවරයා කමඨාන සුද්ධ කළ දෙනවා. ඒක මේ සතිය නැති නිසාවත්, ශ්‍රද්ධාව නැති නිසාවත්, සීල නැති නිසාවත්, සමාධි නැතිවත්, ප්‍රඥා නැතිවත් නෙවෙයි. මේ ඉඳුරම් පහ සද්ධා, විද්‍ය, සති, සමාධි, ප්‍රඥා එල්ල වෙච්ච වෙලාවක සිදුවෙන දෙයක්. එල්ල වෙච්ච ගමන් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. ඒ පුරුක් එකතන් වෙච්චි ගමන් බල සම්ප්‍රේෂණයක් වෙනවා. ආයේ පුරුක් විජාබහුව වෙච්ච ගමන් ගැලවෙච්ච ගමන් ඒකේ බල සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඇලයින්මන්ට් වෙච්ච ගමන් ඉස්සරහට යනවා විදුලි වේගයක්. නැත්නම් බලයක්. අන්නේ බලය ඉදිරියට යෑම යෝගාවචරයට පේන්නේ අර සක්කාය දිට්ඨිය පැලිරක් ගියා වගේ. ඒක තදංගණී බුති කියලා කියනවා. ඒ වෙලාවට විතරයි වැටෙන්නේ. හැබැයි මේ වෙන හානිය සක්කාය දිට්ඨියට වෙන හානිය මමයට වෙන හානිය ස්ථිර හානියක් වෙනවා. හැබැයි ඒක ගණේ එහෙම තියෙන බව පේන නිසා දිගට යනවා. මෙහෙම ගිහිල්ලා මේ යෝගාවචරයා දිගටම භාවනා කරලා මේක හොඳ දෙයක්. භාවනා කරනකොට අර මම මාගේ කියා ගන්න දේවල් කැඩෙන පටන් ගන්නවා. උඹ අකමැති වුණොත් කැඩෙනවා. භාවනා ප්‍රතිපදා කියන්නේ ඒකයි. ඒ ඒ ශික්ෂාවල් කරනකොට ඒ අදාළ ආනිසංස ලැබෙනවා කියලා මෙන්න මේ කැඩිල කඩිර එක චිත්තක්ෂණයක් වෙත් නොවි තදංග නොවි ටික වේලාවකට අත්දකින්න පුළුවන්කමට කියනවා සමුච්ඡේද වික්ඛම්බන ප්‍රහාණය කිය. ටික වේලාවක් තියෙන්න පුළුවන් මට නීවරණ ඒක වෙලාවය තුළ තිබුණෙම නැහැ. මේක සාමාන්‍යයෙන් විපස්සනා යෝගාවචරයට කියන්නේ අරමුණත් එක්ක විනාඩි 10ක් 15ක් නැත්නම් චානපාන වට 20ක් 30ක් සක්මන් 20ක් 30ක් එක දිගට ඉන්න පුළුවන් කියලා සපේලා කියන්න පුළුවන්. සමත ක්‍රමයට කියනවා මට මේ වෙලාවේ රාගෙ තිබුණේ නැහැ, ද්වේෂෙ තිබුණේ නැහැ, නිදිමත තිබුණේ නැහැ, අතීත අනාගත හිතවිලි තිබුණේ නැහැ, සැකයක් තිබුණේ නැහැ. නීවරණ නැහැ. තකපැත්තකින් කියන්න පුළුවන් මට වෙලාවේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉඳුරන් පෙළ ගැහුණා. විපස්සනා යෝගාවචරය අයව දන්නේ නැත්තම් කියනවා මට එක දිගටම හුස්මෙම හිත පවත් ගන්න පුළුවන් වුණා. වාර 20ක්, තප්පර 20ක්. ඉතින් මේ කොයි එකෙන් කිව්වත් බබාගේ බහ තෝරන්නේ මෙයා අර නුහුරු නුපුරුදු දෙයට වෙනදට වඩා සමුච්ඡේදයක් විකම්බනයක් කරලා විකම්බනයක් කළාට පැලිර ලොකු කරලා හරියට ගලකට ගහලා ගහලා ගහලා ගලේ පැලිරක් ගියාට පස්සේ ඒකට කුඤ්ඤක් තියලා ගැහුවොත් ගල් කටුවක් තියලා ඉස්සෙල්ලා අවුලව ගන්න ඕන ගල් කටුව. පැලිර හරියට තේරුම් ගන්න. ඊට පස්සේ හොන්තට සමුරම අමුඩේ ගහගෙන කුළු ගෙඩි පාර දෙක දෙනකොට අර පැලිර දෙබෑ වෙනවා. අන්නේ දෙබෑ වෙනකොට පේනවා දැන් එnde end ලොකු ලොකු කුඤ්ඤ තියන්න පුළුවන් කියලා. මේක සාමාන්‍යව ගස් වෙනකොට ගස් මුල් ගිහිල්ලත් ඕක කරනවා. ගස් ගල්වල. පුංචි කේශ මූල රිංගලා කේශ මූල ප්‍රසාරණය වෙනවා. ප්‍රදේශයෙන් ප්‍රසාරණය වල ගල පැලෙනවා. අන්නේ වගේ මේ ගහ ගල අර ඉස්සර හුලං හිර වගේ තිබුණ එකට හරියට ගහලා ගහලා තට්ටු කරලා හුලං හිර තියෙන තැන දැනගෙන ඒක ගලේ මරේ එහෙම නැත්නම් අලුතෙන් ගියේ පැලිර දිගේ කුඤ්ඤක් කියලා බැස්සුවා වගේ මේකට සමුත් මේ විස්කම්බණය කරන්න පුළුවන් අර විස්කම්මනේ කරන්න පුළුවන්කම යෝග ජීවිතයේට අපි කියනවා භාවනා යෝගී කියන්නේ ඕන ඕකට. අපිට අර කලාතුරකින් ඇතිවෙච්ච අත්දැකීම් අතනින් මෙතනින් තිත්තබමින් ගිය ගමන දැන් ඒ තිත්තිරි අතර මොකද්ද සම්බන්ධයක් ඇවිල්ලා චිත්‍ර පේන්න පටන් ගන්නවා. තිත්තිරි වලින් චිත්‍රය ආවට පේන්න පටන් ගන්නවා. අන්නේ පේන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරය ඇතුළ සෑහෙන ක්‍රමසාවිදි දියුණු වෙලා තියෙනවා. හැබැයි ඒක යෝගාවචරය මට අත්තරදක් විදිහට සලකන වෙලාවක් යනවා. සමහරට ළඟාවීමක් විදිහට සල්කන වෙලාවක් තියෙනවා. ඒක කමඨාන් සුද්ධ කිරීමේ ආඩම්බරේ තමයි. ඒ වැරදිල්ලක් පෙරදිල්ලක් කියන කෙනා භාවනාදී තනිකන් දෝෂයක් ආවයි කියලා කියනවා. විෂිකලත ඇරියා වගේ කියලා කියනවා. එපා වෙනවයි කියලා කියනවා. පාළු ගතියක් එනවයි කියලා. ඉතින් මේකට බොහොම කැඩෙන දීගිට වගේ කතා කරනවා. කමඨාන් සුද්ධ වෙච්ච එකන කතා කරලා කියනවා මේ කොච්චර කෙරුවත් මට පුරුදු නැති කල්පනා ක්‍රමයක්, සංඥා ක්‍රමයක්, අමුතු විඳීම් එන්න පටන් අරගත්තා. ඒකේ එන්නේ මෙන්න මේ මේ මේ ලකුණු පහු කරගෙන. මේ ඉතිහාසයක් තියෙනවා ඒකට. ඒ නිසා ඉතිහාසයේ මම විශ්ින් ඇති කරන එකක් භාවනාවක්. දිගටම අරමුණක හිත පැවැත්වීමෙන් එන එකක්. එතකොට මේ ලකුණ එනකොට මේ ලකුණ එන්න පෙරමග ලකුණ වශයෙන් බලන අරමුණේ මේ මේ වෙස් පෙරලි සිද්ධ වෙනවා. ඒ අරමුණ මේ මේ ආකාරයට යනකොට තමයි අත්දැකීම් පැත්තෙන් වේදනා සංඥා සංස්කාර මේ අලුත් පාඩම් කියන්න පටන් ගන්න. අලුත් සින්දු කියන පටන් ගන්න කියලා ඒ යෝගාවචර මේක තාර්කිකව විද්‍යානුකූලව විස්තර කරනවා. විස්තර කරන දන්නේ නැති කෙනා සිද්ධිය සිද්ධ වුණත් මෙන්න මෙහෙම වුණා මෙහෙම වුණා මට දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා මට බයයි ඔබ ආතෙත් එක බාහනව කරන්න බෑ මට මේ කමටහන බෑ මට මේ මධ්‍යස්ථානේ බෑ මට මට වෙන තැනකට යන්න ඕන කියලා එයා මේ වෙච්ච එක අකරතැබ්බයක් කරදරයක් එහෙම නැත්නම් අරියාදුවක් විදිහට සලකලා කතා කරන්නෙම කැඩෙන දීකට තමයි හැබැයි මේ දෙකම යෝගාචර දෙන්නම දක්ෂයෝ. ගොඩ ඉන නොයන එක කර්මස්ථානාචාර රැති වැඩිදී. එයා තීරුම් අරගන්න ඕනේ මෙයාට මේක උකුලි තියාගෙන නලවගෙන ඒක එහෙම තමයි. ඔය මේ නෙල්ලි ගෙඩියක් කනකොට මුලින් මුලින් තිත්ත තමයි. ඕක දැන් විසිකලා තව ගියක් આવොත් ඒත් තිත්තමයි. පැංගිරි තමයි. ඕක කකා හිටපන්. ඉන්නකොට ඕක පැංගිරත වෙනවා. ගණන් ගන්න එපා. බුලත්තර කන එක නයි ආන්න බලන්න. මුලින් කනකොට හරි පැංගිරි. ඉතින් ඕක ටික් කාලා කෙල ගහලා අන්තිමට හපේ ආවට පස්සේ ඌ ඒක කකා රෑනින්දත් නිදා ගන්න. උදෙත් නැගිල්ල බුලත් හක්ක එළියට නැත්ත කකා යනවා වැඩේට. ඒ හක්කේ බුලත් තියෙන කෙනෙකුට ගාණක් නැහැ මොකද ඒක තරම බුලත් කන්නේ උන්ට hina යනවා මේවා කියනකොට කන පැයින්න ගහන්න ඕනේ. කෙසේ නමුත් බුලත්තර කන්නේ හොඳයි. ඉතින් මම අර කියන්නේ අර අනුරාධපුරේ මේ මයංගනේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න මිනිස්සයා ඉන්නව ඉන්නව අම්පහරට යන. ඒ දැන් ඉන්නේ බස් එක 11ට විතර. මම හිතන ගිහලා ගිහලා බත් ගන්නම් කියලා. අනේ දැන් කියනවා බස් එක ඉන්නේ දෙකට කියලා. ඉතින් මේ මිනිහට එවස කඩේට යනවලු ගියාට පස්සේ මිනිහා බුලත් කකා ඉන්නේ. කඩේට ගිහලා ප්ලේන් ටිකක් ගන්න. ප්ලේන් ටිකක් ගන්න ගියාම එවසට කඩේ දිනවලු සුන්දර සුවඳ ගන්න වඩේ. ඉතින් ඌ මිනිහාට වඩේ කැලක් බුලත් හක්ක මේ පැත්තෙන් තියාගෙන වඩේ කැල මේ කැලෙන් හකන ගමන් මැදින් ප්ලේන් ටික ගන්නවා. ප්ලේන් ටික ගහලා බුලත් වඩේ කැල ගහලා ප්ලේන් ටිකෙන් කටෝ දාගෙන අර බුලත් හක්ක ආයෙ මෙහාට කරගෙන ඔය රිලව් හක්ක තියාන කන්නේ. එළියට බයිනොට ආයෙත් අර බුලත් තමයි කන්නේ. ඒක බුලත්තිරේ ඇඟේ කොටසක් කියලා. අර පණ ගන්නකොට තියෙන පැංගිරි නෑ. ඉතින් ආධුනික යෝගාචරය බුලත්තිරේ මුල් කොටස විතරයි කන්නේ. පදංග වෙගෙන එනකොට විසිකරන. ඒකල බුලත් වලට බයි. අර නෙල්ලි ගෙඩිය මුල් ටික කාලා මොන පැංගි මොන රහකට කන්න දප්පා මේක මොන මොන ගුණයක් තිබ්බත් මොකක්ද ඇති වැඩේ කියලා. අනු මේක ටිකක් කාගෙන ගිය කෙනා කියනවා දැන් වතුර ටිකක් බීපන් ඒත් පැණිදායි. නෙල්ලි ගෙඩියක් කාලා වතුර බිව්වත් පැණිදායි. ඉතින් මේ වෙනස වෙනකන් ඉවසන මිනිහා නොඉවසන මිනිහා සාසනාලෝකයක් ලැබිච්ච කෙනා නැති කෙනා. ඒකට ඒ යෝගාවචරය වගේ කිය යුතු නැහැ. ගුරුවරයා සීල 100ක් වා කියන්නේ. අර පැංගිරි නෙල්ලි ගෙඩිය අර පැංගිරි උලත් කොලේ කෑමෙන් ටික වේලාවක් ගිය මිනිස්සයයි නැත්නම් බුලත් ඉර හුරු වෙච්ච මිනිස්සයයි අලුතෙන් කන මිනිස්සය අතර ලොකු වෙනසක් තියෙනවා. ආනිසංස ලබන්න නම් අර දැන් කාපු පැංගිරි කොටස කාගෙන යන්න. ඉතින් එතෙන්දි තමයි විකම්බන පහණය ඊට පස්සේ මෝක්ෂයේ සඳහා වූ නැත්නම් ඉදිරියට යන්න නිවන සඳහා වූ මට වාසියක් තියෙන මට පිනක් තියෙන මට කුසලතාවයක් තියෙන මේ මගේ පෙර කළ ලකුණු නැත්නම් පෙර කළ පිනක ලකුණු එචා දැන් මං කාපු හරිය ඉවරයි චිත්ත හරිය ඉවරයි දැන් තියෙන මේ කාගෙන ගියොත් කිරි රහට එන තැන අන්නේ විදිහට මේ විස්කම්බණය කරගත්ත කෙලෙස් නැතුව ඉපිට දකින්න පැලිර පාදාගත්ත ඇහක් තුලින් දැලක තියෙන ඇස් තුලින් එහා පැත්ත බලන්න ගිය මිනිස්සයාට හරියට කාරණාව තේරුම් කරගල දෙන එක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. ඒක තමයි සාකච්ඡාව කියන්නේ. ඉතින් අර උග්ගටිතඤ්ඤ පුජ්‍යලයට මේක ස්වයන් සිද්ධයි. යාර හොඳටම තේරෙනවා. දැන් මම මෙතෙක් කල මේ දැල බැඳිලා තිබුණේ කැටරක් හැදිලා තියෙන මනුස්සයාට ප්‍රතිතුම්බ දෙක තුනක් පේනවනේ. කැටරක් අයින් කරුවාට පස්සේ යාට පිරිසුදුව පේනවා. යාට පේනවා මේ කාම ආශාවෙන් ඉන්ද්‍රියබද්ධ ඥාණයෙන් අපි බැඳිලා ඉන්නවා. ඔක විනිවිදින්න පුළුවන්. විනිවිදදාම එහා පැත්තේ වෙන කතාවක් තියෙනවා. පාසි බැඳිලා තියෙන වතුර වලකට ගිහිල්ලා ඒක තන නිල්ලක් කියලා හිතන්න පුළුවන්. නමුත් එහාට මෙහාට කරලා බැලුවොත් පාසි අයින් වුණාම හොඳ පිරිසුදු ජලාශයක්. කි වතුරක් ගන්න පුළුවන්. ගත්තට පස්සේ ආයෙ පාසි ඇවිල්ලා බැඳෙනවා. ඉතින් අපි මේ පාචි වලටයි මේ ලෝකේ කියලා කියන්නේ. ආගන්තුක උපක්ලේශ ටිකට. ඇතුලේ තියෙන වතුර දැකලවත් නෙවෙයි කතා කරන්නේ. දැකලා වතුර ගත්තොත් එහෙම පරිම පිරිසුදුයි. අන්නේ වගේ මේ විකම්බනය හරහා එහා පැත්තේ තියෙන දේ දැක ගන්න පුළුවන් නම් මේක සමුච්ඡේද අපහානයක් తాවකාලිකව පාසි ටික අයින් කරලා වතුර දැක්කට පස්සේ නැවත ආය වතුර ගත්තට පස්සේ පාසි වලින් වැහිලා යන්න වගේ සංසාරේ ආගන්තුක උපක්ලේශ වලින් වැහිලා තියෙන්නේ. ඒ උපක්ලේශ වලින් පිටේ ඉඳගෙන බැලුවොත් උපක්ලේශ විතරමයි තියෙන්නේ. නමුත් ඒක විස්කම්බණය කරලා දාලා නැත්නම් తాවකාලික විස්කම්බණය කරලා වතුර ඇතුළට බහගත්තොත් එතකොට ඒකේ නා සමුච්ඡේද පහණයකට ඒ කියන්නේ යුද ප්‍රකාශ කරලා වතුරත් එක්ක ගෙලිම සටනට යනවා. ඉතින් ඒ අර විස්කම්බන ප්‍රහාණය පිළිබඳව හැඟීමක් ඇතුව ඒකේ නා මේ ප්‍රහාණ සංඥාවෙන් ඒක නැති කරන අදහසින් එහෙම නැත්නම් සමුච්ඡේද සමූල ඝාතනය කරන අදහසින් මේ වැඩේට කැස ගහන්නේ කැස කවා ගන්නේ අර අත වැඩේට පෙළඹෙන කෙනාගෙන් ලක්ෂයකට එක්කමයි. මොකද ඒගොල්ලෝ හිතනවා අප්පා ඒ තදංග පහනත් අමාරුයි. වික්ඛම්බන ප්‍රහාණයත් අමාරුයි. කොහොම මේක තවදුරටත් ගෙනියන්නද කියලා අදිමොක්ෂයක් කුසල ඡන්දයක් පහළ වෙන්නේ නැති පිරිස වැඩි. හැබැයි ඒගොල්ලන්ටත් අසත්පුරුසයි කියලා කියන්න බෑ. ඒගොල්ලෝ යම් ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. අර ඉදිරියට යන්න උත්ප්‍රේරණේ වෙලා නැහැ. ශ්‍රද්ධාව කුසල ඡන්දය බවටපත් වෙලා නැහැ. ඒකට හේතුව යට අදිමොක්කේ නැහැ. හරි දැක්ම නැහැ. මේ මේ පේන්නේ ඕක තමයි. ওই නිවනේ මැද කොටස. තදංග වික්ඛම්බන ප්‍රහාණය වෙලා තියෙනවා. දැන් ඔබ ඉන්නේ සමුච්ඡේද ප්‍රහාණය. ඔක ඉවර වෙන තැන පටිපස්සබ්බන්ත පටිපස්සද්ධිය ඊට පස්සේ නිබ්බාණය. නැත්නම් නිස්සරණේ. ඉතින් ඒ නිසා මෙච්චර ගේමක් දීපු එකේ අතාරින්න එපා. ගහපන් ඉස්සරහට කියන තමයි සබ්බදම මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ. මේ වෙනකොටත් බරින් වර පරින් වර කෙලස් කරලා තියෙනවා චිත්තක්ෂණ වශයෙන්. ඒ විතර නෙවෙයි පදාස වශයෙන්මුත් කරලා තියෙනවා. හැබැයි ඒක හැම වෙලාවෙම හම්බ වෙන්නේ නැහැ. පරියන්ක 10කට 15කට සැරයක් හොඳට ඇඟිලි ලඩක් නැතුව හොඳට සක්මන් කරලා හිත සන්තෝෂ වෙච්චලා ලැබෙනවා. ඒකෙන් කියන්නේ පින තියෙනවා. ඒ සඳහා ක්‍රම සාවිදි කියලා දෙයක්ත් තියෙනවා. පෙළ ගැස්මක් කියන එකක් තියෙනවා. අනුපූර්ව ක්‍රමයකුත් තියෙනවා. පුළුවන් තරම් ආයසරයක් ඒව නොවිච් කෙනෙක් වගේ ආදුනිකව අහිංසකව පටන් ගන්න ක්‍රමයකුත් තියෙනවා. කරගෙන කරන යාට මෙයාට මේ විස්කම්බන ප්‍රහාණය පහු කරලා අර සමුච්ඡේද ප්‍රහාණයට හිත එන ධෛර්ය වීම ওই අදිමොක්කයත් එක්ක තමයි පේන්නේ. මේකමයි නිවන. ඔක මේ මෛත්‍රී බුද්ධ ශාසනය ගියත් ඕකමයි. පොත දැනගෙන ගියත් ඕකමයි. නොදැන ගියත් ඕකමයි. ඒ නිසා මේ හම්බ වෙච්ච වෙලාවේ ක්ෂණ සම්පත්‍ය වැඩ ගන්න ඒකට අවස්ථා අවස්තික ප්‍රයෝජනේ ගන්න අපිට ඕන අවස්ථාවාදී කියලා කියයි. යෝගාවචර අවස්ථාවාදී වෙන්න ඕන. යෝගාවචර ආරයට මෑට කියාගෙන ඔක්කොටම බුලත් දීලා වැඳගෙන කරන්න ඕනේ අවස්ථා ආපු වෙලාවේදී ආ ඉදිරියට යන්න දැනගන්න. අන්න එයාට දකින්න හම්බ වෙන නිවන තදංග නිබ්බුතියට වැඩි වික්ඛම්බ නිප්තට වැඩිය සමුච්ඡේද ප්‍රහාණය සමුච්ඡේද විරාගය තේරෙන පටන් ගන්නවා යාට තේරෙනවා දැන් මේ ඔක්කොම පිස්සු පිහට්ටොත් එක්ක කෑකොස්සන් ගහගෙන කරන්න බෑ මේක අහුවෙච්ච වෙලාව දැනගත්තාම එමීට උඹහට නයික් රින් ගන්නවා වගේ තමගේ විවේකය හදා ගන්නවා විවේක වේලාව විවේක කටයුතු පුද්ගලියෝ ස්ථාන හොයාගෙන හරියට සූදු කෙලින මිනිසයා මලකෙවල් කොයිද කියලා දැනගෙන සූදු කෙලින්න හොයන යන්නේ. බොන මිනිස්සයා ඕන වෙලාවක නගරයට ගියොත් ආවල් තැන්න ගියොත් බඩු තියනවා කියලා තීරුම් අරගන්න. කුඩු ගහන මිනිස්සයා කොහෙටද යන්න ඕන කියලා දැනගන්න. ඒක විනි විශේෂ ඥානේ. දැන් බලලට කියලා දෙන්න ඕනේ මිය යන තැන. ඔය ඈතිලා බලපු ගමන් දන්නවා මෙතන තමයි මිනිහා ඉන්නේ කියලා. අන්නේ ඥානේ හැම කෙනාටම සමානව තියෙනවා. කුසලයටයි අකුසලයටයි දෙකටම. ඒක තමයි මේ natural selection කියලා කියන්නේ ස්වභාවික වර්ණය. අපි බලන්නේ අපිට ආශාවයිද දෙන දේ දිහා තමයි. ඒකට අපි විශේෂත් නැහැ. ඒකට මේක ආයුමත් උල්පන්දම් ඕනකමක් නැහැ. ඉතින් ඒ නිසා මේ පෙර දැක්මට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. Taman යන පාරේ මම යන්නේ මේක දිගේ. ඒ අදිමොක්කය සද්ධාව කුසල ඡන්දයක් වාටපත් වෙච්චාම කුසල ඡන්දයටම කියන ක්‍රියාශක්තියක් තමයි අදිමොක්කය කියලා කියන්නේ. කාටවත් ඒක පේන්නේ මෙයාට පේනවා. ගලකට කුළු ගෙඩියෙන් ගහන මිනිස්සයා මරේ බල්ල ගහන්නේ. ආවට ගියට ගන්නෑ ආචෛත්‍ය ගොනා බැඳලා වගේ. උ මරේ දන්නවා. දරේ පලනකොට මරේ දන්නේ නැත්නම් ඒක පොරවත් විනාශ කරනවා. මිටත් කරනවා අතිත් කරකට දරවල ගන්න දෙයක්වත් නැහැ. හනුම දරපැලුවා වගේ. ඉතින් දර පලන මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඔය සෙන් බුද්ධ ආගමේ විශාල භාවනාවක් තමයි දර පලන්නේ. ඔක්කොම ටික ලැහැත් ටික ලියලා හරියට ගහන්නේ චක්කාල දෙකට යනවා. ඒ කොච්චර පුරුදු කරනවද කියනවනම් මැස දෙකට කැපෙන්න ගහනවා. මේ මැස මරන්න ඕනෑවට නෙවෙයි. ගහනවා. ඒ දක්ෂකම. අන්න ඒ වගේ මේවන්ස හැම තැනම ගහ ගහ ඉන්නේ නැහැ. මේ කෙලෙස් වල දුර්ලභ තැනම ගත්තා ගැව්වා. ඒක කියලා කරන්නේ. ඒ කියලා කරන්නේ මොකද? අර තදංග වශයෙන් මේක කරලා තිනවා අත ආවට ගියාට. විස්කම්බන වශයෙන් වරින් වර සාර්ථක වෙලා තිනවා. දැන් එයා එතෙන්ට එනකන් තෙපර බබා ඉන්නවා. අර පූසා මීයන් හලියනකම් ඔහේ නිකන් ගහයට ඔය නිදාගෙන ඉන්නවා. එනකොටම නිකන් නිින්දක් නැහැ පූසද මීයන් දැකපු ගමන් ටක් ගාලා අල්ලනවා. අන්න වගේ මේ සමුච්ඡේද පහණයට යනකොට එයා තමන්ගේ කලාව, එයා වේලාව, පුද්ගලයා තන වැඩ සිද්ධි වෙලා තියෙනවා. ආනේ සිද්ධි වීම එයා පාවිච්චි කරනවා කොච්චර පාවිච්චි කරනවද කියනවනම් අනුන්ට නොදැනෙන්න පාවිච්චි කරනවා. තමන් එක්කම භාවනා කරන කෙනෙකුටවත් කියන්නේ නැහැ. කියන්නේ ගුරුවරයාට විතරයි. මොකද එයා දන්නවා මැනික් හොයන්න ගියාම මැනික හම්බ වෙනවා නම් ඕක සහෝදරයට කිව්වත් හොරකම් කරනවා. මැනික් වලට යනකොට සල්ලි දාන එකට. හම්බෙච්ච දවසේ ඉවරයි කතාව. ඕනෙම තත්ත්වවාද ව්‍යාපාරයක් ජයග්‍රහණ දක්වා යන්න පුළුවන් ජයග්‍රහණදී කට්ටිය ජයග්‍රහණ බෙදා ගන්න ගිය ගමන් ත්‍ස්තවාදයට ගහපැන ගන්න එක පුළුවන් මෛත්‍රිය බෙදා ගැනීම දන්නේ නැහැ. එදා ඉවරයි. ඕනම කොමියුනිස්ට් වගේ දෙයකට රාජ්‍ය බලය බාර දෙන්න මේ කට්ටිය නාස්ති කර ගන්නවා. දන්නේ පාවිච්චි කරන්නේ. ආන්නේ වගේ තමයි. ඒ නිසා අපි මෙතෙන් ගන්න තදංග පහන විකම්මන පහන හම්බෙන් සිද්ධ වෙන නිසා අපිට වසන් ගන්න අමාරුයි. නමුත් මේ සමුච්ඡේද පහනේට යනකොට සැලසුම් කරනවා මොකද මේ සමාජයේ මේ යන්නේ ගඟ දිගේ පහළට මියා යන්නේ ගඟ දිගේ ඉහළට ඒ නිසා මේවා කියලා කරන්න ඕනකමකුත් නැහැ කියලා කරන්නෙත් නැහැ. කියලා කරන දේවල් වගේ තියෙනවා. වතපිලිවෙත. නිත්‍ය අභ්‍යාසයේ. නමුත් මේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ මෙන්න මෙතන තමයි ශේක පුද්ගලයා ඉන්න තැන. ශේක පුද්ගලයා සමහර විටක විස්කම්බන වශයෙන් නෙවෙයි සමුච්ඡේද වශයෙන් උත් සක්කාය දිට්ඨිය නැති කරන තැනට පස්සේ ගිහිල්ලා තින්න තියෙනවා. නමුත් මෙයාට තාම සැකේ නැති ගිහිල්ලා නැහැ. තාම සැකේ තියෙනවා. ඒ නිසා බොහෝ විට ඒ වගේ බරපතල අත්දැකීමක් ලැබපු කෙනා Taman වශයෙන්ම සතුටටපත් වෙන්නේ නැහැ. මේ විචිකිච්ඡානුසය තියෙනවා. ඒක ගැඹුරුම අනුසයක් ඒක. ඒක යන්නේ අරියත් මාර්ගයේ. එනිසා උද්දච්චය හිටිනවා යාට. භාවනා කරපු වෙලාවක වුණත් අර තදංග නිබ්බුති ශක්තිය නැහැ. විස්කම්බන එකක් නැහැ. සමුච්ඡේදත් නැහැ හිත ඇවිසෙනවා. ඇවිසිච්චාම කලබල වෙනවා. මට මේ වගේ වෙන්න පුළුවන්ද? ඇයි මෙහෙම වුනේ? ඉතින් එයා දන්නේ නැහැ. ඒකට සක්කාය දිට්ඨි විචිකිච්ඡා වගේ දේවල් දුරුවන් වුණාට අර තියෙන හිතේ ඇවිස්සෙන ගතිය ඉතුරුෙන් ඉඳ තියෙනවා. අනුසේ වශයෙන් රූප රාග අරුරග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ උද්දච්චය තාම තියෙනවා. ඉතින් ඒක නිසා අර විචිකිච්ඡාව උද්දච්ච දෙක පැටලෙනවා හරි අමාරු තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාට උනන්දුවක් අවශ්‍යයි. මේ පුද්ගලයාට ක්‍රමවේදයක් අවශ්‍යයි. අන්තික මේ පුද්ගලයා දැනගන්න ඕනේ මම ඉන්නේ කොතනද කියලා. ඒක දැනගන්න සංසන්දනය කරපු ගමන් පැටලෙනවා. පිට කෙනෙකුට මේක කියලා දෙන්න බෑ. ඉතින් මේක අර ලස්කිට මේ වැඩි විපත්තිච්ච ගෑනු ළමෙක් වගේ. ඉතින් ළමයි නිතරම බලනවා මම ලස්සනද කියලා. ඒ වැඩි විපත්තිච්ච ඒ වයසේ ළමයි කොයිලත් ලස්සනයි. ඒ ඒ ඒ කාමේ හැටි. ඉතින් ඒ ළමයි ලස්සන බලනකොට අර වැඩිමල් ඇත්තෝ අම්මලා තාත්තලා කියනවා බලන් එපා කටුමැටි පිටියේ රූපේ බලන් යන්න එපා දියට බිලා රූපේ බලන් යන්න එපා කණ්ණාඩි බින්දේ මම මට උඹට මල් මාල අරන් දෙන්න වෙලාවක් නැහැ මාල බඳින්න වෙලාවක් නැහැ වල්ලු දෙන්න විතාවක් නැහැ උඹ ලස්සනයි දුවේ පිපුණු මලේ රුවේ මල දනීදෝ මලකේ දුවේ උඹ හැඩරුව බලන්න එපා කියලා හරි පැත්තට වාර දාගන්න එක්කනට මේ සමුච්ඡේද පහණයට ගොඩාක් සතුටු කරුණු තියෙනවා නමුත් ඒක වැරදි පැත්තට බැඳෙන්න ඉඩ තියෙනවා මේ උද්දච්චය සහ විචිකිච්ඡාව නිසා ඒක කියනවා සෝවන් වුණාට පස්සේ ඒක වෙනව අඩුයි කියලා ඉතින් ඒ වගේ පිරිසක් මේ මෑතකදී ගොඩාක් බී වෙලා ඉන්නවා ඒක මේ පත්‍රකාරයට තේරෙන්නේ නැහැ. ඒකේ කන ඇඟිලි දික් කරන එකට තේරෙන්නේ නැහැ. ඒ ඒ මේ යුගයක් මේ. මේ යුගයේ වෙනකොට එහෙම යම් ප්‍රමාණයකට ධර්ම තේරුම් අරගත්ත කියා පාණ්ඩයක් නැති අහිංසකෝ තමන්ගේ වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ මිනිස්සු මේ පුවත්පත්වල තියෙන සංවේදනා දැකලා අර මේ හිනාවට ලක් කරන මේ මිනිස්සු මේ කාමේ ජනමාධ්‍ය හදා බෙදාන කරන්නේ මොන විකාරයක්ද මොන අත්දැකීමෙන්ද කරන්නේ? මේ අත්දැකීම් මිනිස්සු ඉන්නවනේ. මේ ගහදන්න මිනිහට කොල කඩා පාන්න හදනවා වගේ අරගොල්ලෝ ඒගොල්ලෝ නම්බුඩාම් බෙදාගෙන විශ්වවිද්‍යාල බෙදාගෙන මාධ්‍ය බෙදාගෙන නටනවා මේ මනුස්සයා ඉතින් කරබන් නිකන් ඉන්නවා දන්නෝ දනී කියන අදහසෙන් ඉතින් ඒ යුගයේ ඉපදිච්ච අපි ඒ අටුවාචාරින් වහන්සලා මේ කාලේ නිවන් දකින්න බෑ කිව්වට ඒක එහෙම පිළිගන්න ඕන ගමන් නැහැ ඒ නිවනේ සෑහෙන කොටසක් අපි අත්දැකලා තියෙනවානේ ඒකට මේ මේ පදක්කම් හම්බෙලා නැති වුණාට ඒ ටික දැනගෙන ඒ ටික දන්න කෙනෙක් එක්ක ඒ ගැන කතා කරාට වැඩි දෝෂයක් නැහැ. එක එකන කියන්න පුළුවන් ඕක මේ rahat වෙච්ච බව කියන්න හදනවා නැත්නම් අර මිනිස්සු නම් ජීවල් කියනවා. ඒගොල්ලෝ තාම මේ මේ විපස්සනාක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සතිය කියන එක දන්නේත් නැහැ. මේ බුද්ධ ආගම රකින්න කතා කරනවා. ඉතින් එහෙම රැක්මක ලකුණු අටුවචාන් වංශික යුගයේ තිබුණයි කියලා කියන්නේ අවුරුදු 1000ක් විතර පටලවිල්ලක අපි ඉන්නේ. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න මේ පටලවිල්ල විසඳෙන තැන තමයි ওই සමුච්ඡේද ප්‍රහණයට යම් කෙනෙක් ගන්න උත්සාහය. රට්ටු හරවන්න යන්න එපා. බහුවචනෙන් කතා කරන්න එපා. හුදේකලාවට කතා කරන මම දැන් මෙතන. ඕකේ නෑනේ ජනමාධ්‍යයක්. ඕකේ නෑනේ කාටවත් ගහපාදීම. ඕකේ නෑනේ උඹට වෙන්න බෑ කියලා කතාවක්. උඹට බැරි වුණාට මට වෙන්න බෑ කියලා කතාවක් නෑනේ. ඒක තමයි කියන්නේ අඤ්ඤෝයි අවසෝ ගතකස්ස මග්ගෝ. එවෙත්නි ගියේ එක්කනාගේ පාර වෙනයි. කතා කරනකොට තේරෙනවා. ඒ මොකද්ද තේරෙන්නේ? බොහොම බොහොම අඩුලන්සින් කියන අසහනිය නැති වෙන ගතිය තේරෙනවා. ආතතිය නැති වෙන ගතිය තේරෙනවා. වෙන මොකක්වත් ඒවා. මේ ඥානන්ද සාංශ මතක් කරනවා. එදා බුදුරජාණන් වහන්සේ කවුරුත් එක්ක ගැටෙන්න ගියේ නෑ. නෝ සත්‍යකයා ඇවිල්ලා කිව්වා මම අද ශ්‍රමණ බාග ගෞතමයට দাঁඩි දාන දෙකක් කියනවා. කිහිල්ලෙන් দাঁඩි දාන දෙකක් කියන වරවියන්න කියලා ශාක්‍ය කුමාරව 500ක් එක ගියා සටනට. කිලිකෝ බාංශ කොහොමද කියන්නේ ආත්මයක් නැහැ කියලා තියෙනවනේ. මට ඕන දේ මම කරනවනේ. ආ. මුදි මුද්‍රජනසේ අහලා අහලා කිව්වා අපිට රූපේ ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? පුළුවන්. ඒක න්‍යාය. මුට ඕනේ සැප හොයාගෙන ජීවත් වෙනවා මම සැපෙන් තමයි ජීවත් වෙන්නේ. මම අනිකයට වැඩිය හොඳින් තමයි ජීවත් වෙන්නේ. සැපෙන් තමයි. ආ. මුට ඕනේ ඕනේ සංඥාවක් නම් කිරීමක් සම්මන්න වෙන්න පුළුවන්. උඹට ඕන වෙන දේවල් කරා කරනවනේ මම දැන් 500 උරුගන්නනවානේ. පොඩි දෙල්ලවද? උඹට හිත ඕන විදිහට බලන්න. ඒකනේ මං ආයේ වාදයට කියලා. ඉතින් බුදුන් කියවා උඹේ මූණ ලස්සනද කැතද කියලා. මූණ කැත මිනිස්සේ. ඉතින් ඒකට අර ඉතින් කුමාරවරුන්ගේ මූණ දැක්ක කුමාරවරු දන්නවා මියාගේ කැවු මූණක් තියෙන. ඒක උඹට මූණ කැතයි නම් උඹ ලස්සන වෙන්න කැමති නම් රූපේ උඹේ පාර්ලයාටද දිනනක හදාගනින්කෝ. රූපේ හදාගනින්කෝ. දැන් ওই රූපේ ගැතවීම පිළිබඳ පශ්චාත්තාවයක් උඹට තියෙනව නැද්ද? ඉතින් අනික ඔක්කොම ධනමේශ බඩ බැඳගෙන ඉන්නේ බඩ විතරන ලොකුයි යකඩ පටියකින්. ඒ සාමාන්‍ය අම්පටිකෙන් මැදලා බේරන්න බෑ. වැක්කිරෙනවා. ඉතින් දන්නවා මේක නිකන් මේ වංගඩි කොටයකට සායක් ඇඳුවා වගේ ඉන්න ගතියද ඒක හදපන්කෝ. ওই ওই දුක නැති කරගනින්කෝ. උඹේ ලෝකෙට දීලා තියෙන සංඥාව මම සත්‍ය කියන්නේ පඬිතෙක්. ඒ කෙනා කියන සංඥාවට ගැළපෙන්නේ නැහැ නේ ඔය කැත මූණයි බඩ බඩ බල මහතයි. ඔය සංඥාව නැති කරපන්කෝ මිනිසුන්ගේ. සංස්කරණය කළ හදන්න පුළුවන් නම් කරපන්කෝ කියනකොට দাঁඩි දාන්න ගත්තා. ඉතින් බුදුන් උඹේ හැමින්ම තියෙච්ච দাঁඩිය සලුවත් බේරගෙන දැන් වැටෙනවා බිමට. ඔබට පේනවද මගේ එහෙම দাঁඩි නෑ කියලා සිවුර ගලවලා බුදුරජාණන්සේ පෙන්නනවා. මට দাঁඩි දාලා නෑ. මට අසහනේ නෑ. මට ආතතිය නෑ මේ තර්කයේ උපරිම කෙලවරේ මම ඉන්නේ. ඔබ ආවේ මට වාද නගන්න. වෙන මොකකින්වත් නෙවෙයි වටන්නේ. මට අසහනේ නෑ මට ආතතිය නෑ වාදදීවත් මට ප්‍රශ්නේ නෑ. මොකද මේ ඔක්කොම තියෙන්නේ වේදනා සංඥා සංස්කාර කියන තුනේ. ඉතින් ඕක පරක මඩ පාලනය කරන්න පුළුවන් කිව්වොත් ඉතින් ඕන කෙනෙකුට කිව්වගෙන ඉතින් ඕක ඔය අසහනේනකොට අඩු කරගනින්කෝ. අඩු වෙන ක්‍රමයක් කරපන්කෝ හෙට වෙන ක්‍රමයක්. ඒත් කරන්න බෑ මූණ කැතනම් කැතයි. බඩ මාතනම් මහතයි. මේක බාරගත්තාම අනාත්මය තමයි මොකද ප්‍රශ්නේ? ආන්නේ වගේ මේ සමුච්ඡේද පහණයට යනකොට තමයි තේරෙන්නේ සහැල්ලුව. ඒතන් සන්තන් ඒතන් පණීදා මේ සාන්තයි ප්‍රණීතයි. උගුණ මොන වාද කිරිල්ලක්ද? හැබැයි උනට වාද කරන කට්ටිය එනවා. ඒ කට්ටිය කතාන් තියන හරි. අපිට අහවල් වෙලාදී අහල් පිටියේදී අහල් පිටියට අපි කරමු. ප්‍රශ්න නැහැ ඔයාලා ඇත්ත කරනවා. වැඩනේ ඕනෙකම තියෙන්නේ. වාදෙට කියලා බලනකොට ඒගොල්ලෝ দাঁඩි දාන හැටි. අසහනටපත් වෙන හැටි. තවෙන්න මොකක් කරදරයක් නැහැ අසහනයක් අසහනයක් නැත්නම් ඕක තමයි ඉදිරි ගමන. ඉතින් ඕක මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහසුවේ කියලා කවුරු හරි කියනවා. එහෙනම් බුදු වෙලා මේක කරන්න ඕනේ කියලා කියනවනම් අපි මේ මේ මෛත්‍රී බුද්ධාර නැහැ කියන කතා කරනකොත් බුදු වෙලා නිවන් දකින්න එක නැහැ කියන හදන එකක් නෙවෙයි තියෙන්නේ. නමුත් මේ බුදු දහමේ මූල සබ්බදම්ම මූලපරියයි මොකද්ද මේ උගන්වන්නේ? අන්න එතෙන්ද ගියත් විචිකිච්ඡාවක් එතෙන්ද ගියත් උද්දච්චයක් එන්න පුළුවන්. අන්නේ වෙලාවේදී පෙර පෙරදක්මක් ඇති කරගන්න. ඒ මේ ඇති කරගත්ත මේ නිබ්බුතිය මේ විරාගයේ මේ නිරෝධය දැක්කට පස්සේ ඒ පිළිබඳම කුසල ඡන්දයක් ඇති කරගන්න කියලා. මේ ලෝකෙම අනිත් පැත්තට යන්නේ. ලෝකෙම යන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට. මේ මට පේනවා මං වගේ යන කීප දෙනෙකුත් ඉන්නවා. ඒකෙනෙක්වත් මෛත්‍රික සභාවක් සභාවක් පිටවන්න ඇසුරු වෙන්න කැමතිත් නැහැ. මොකද ඒගොල්ලෝ තනි තනියම යන කට්ටිය. මමත් ඒ වගේ කුසල ඡන්දයක් පාල කරගන්න ඒ කුසල ඡන්දයෙන් තමයි අර තියෙන විකම්බන ප්‍රහාණය, සමුච්ඡේද ප්‍රහාණය කරන්නේ මේ යුද්ධ ප්‍රකාශ කරන්නේ. ඒකට ධර්ම ඡන්ද කියලා කියනවා. කුසල ඡන්ද කියලා කියනවා. ඒකට බුදුජානසි කියනවා ශ්‍රද්ධාව අධිමුත්‍යක් වඩපත් වෙනවා. ඉස්සර තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව නෙවෙයි තියෙන. යාදන්න මේ වෙලාවට ඉඳගත්තුත් අරමුණ ඉස්මත් වෙනවා වැඩි. මෙන්න මේ මේ විදිහට මෙනේ කිරුවොත් අරමුණ ඉස්පස් වෙනවා. මුදුන්පත් වෙනවා වැඩි. මෙන්න මෙතනදී මෙනේ කිරීම නතර කළොත් අරමුණ මුදුන්පත් වෙනවා වැඩි. ඒවා එකක්වත් පොතේ නැහැ. පොතේ තියෙනක අපිට අදාළ නැහැ. අදාළ කරගන්නේ Taman අර මෙතෙක්කල් කරපටි කරා. ඒ නිසා යාර තේරෙනවා මේ වෙලාවේ බැරි වුණාට යෝගේ හොඳ නැහැ. යෝගේ හොඳ වෙච්ච වෙලාවේ පෙළ ගැස්සුවොත් යන්න පුළුවන් කියලා යා ඒ වෙලාවේදී බකට ඇතුලට ගියා වගේ අකුලගෙන ඉන්නවා. නමුත් අවශ්‍ය වෙලා වෙනකොට ඉබ්බා කෑම මයිතුන සේවනයේ ඒ ටික කරගන්න. ආන්නේ වගේ යාට ඇති වෙන මේ අදිමොක්කය ඒකට කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා. යෝගාවචරයට මෙතෙන්ට එන නිසා සමුච්ඡේද ප්‍රහාණ දෙන නිසා ඒ යෝගාවචරයට ගුරුවරයා තදින් බලපෑම් කරන්න යන්නේ ගුරුවරයා පුලුවන් තරම් කියනවා ඔය තේරෙනවා පිටපොට යන්න එපා. මේ මේ සීමාවල් ඇතුලේ ඔය කරන ඔක්කොම ටික කරලා බලන්න කියලා. ඉතින් ඒක නිසා එවැනි ගෝලයක් කොයි වගේ ගුරුවරයෙක්ගෙන්ද නිශ්චය ගන්න ඕනේ කියන එක එදා බුදුරජාණන්සේ විවෘත කළා දීලා තියෙනවා. විපස්සනා යෝගාවචරයට නිස්සාචාරය කියන එක අත්‍යවශ්‍ය නැහැ. ඉන්නවනම් නිස්සාචාරයේ මේ සමුච්ඡේද පහණයට ඉඩ තියෙන යෝගා මේ ගුරුවරෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමයි සමාදන් වෙන්න තියෙන්න ඕනේ. ඔය සමාදන් වුණොත් අර ගුරුවරයා නිතරම කියනවා සමතේ වඩපන් සමතේ වඩපන් සමතේ වඩපන් අසුභේ වඩපන් මරණානුස්සතිය වඩපන්. ඉතින් මේ මනසට තියෙන අය ඔක්කොම වැඩ නැහැ. මේ ගුරුවරයා කියන නිසා නොකරත් බෑ. අන්නේ මම මේ හිතුවක්කාර වෙන්න පාර කියනවා කියන එක නෙමෙයි මම කියන්නේ. අන්න එතෙන්ද යන පිළිසෙ වැඩිවීමක් ඇති වෙනකොට මේ ගොඩ ඉන්න බයියෝ මේ අරක මේ කරපම් කියන්නේ හදන එක සාසනය ආරසා කරන හදන වැඩක් නෙවෙයි පිටේ ඉන්න මිනිසුන්ට පේනවා හෙළුවෙන් නටන්නේ කියලා. පිටේ ඉන්න මිනිසුන්ට පේනවා හෙළුවෙන් නටන කියලා අපි නෙවෙයි ගහන්නේ උන් උන් සිංහ ගන්න. ඒක නිසා මේ සමුච්ඡේද පහණය කියන එක සීක පුද්ගලයෙක් ළඟ තියෙන ආංශික වශයෙන් මේ වැඩිලා තියෙන ධර්මයේ පිළිබඳව තමන් පරීක්ෂා බලන්න තියෙන මට වරින් වර හම් වෙන ශාන්තියක් තියෙනවා තදංග වශයෙන්. ඒකේ මට කියලා කරන්න පුළුවන්. මේ වෙලාව ගියොත් මට මෙච්චර වෙලා වාඩි වෙලා ඉන්න පුළුවන්. මෙච්චර වෙලාවක් මට අරමුණේම පවත් ගන්න පුළුවන්. සමාධිය නෙවෙයි මේ කතා කරන්නේ. ඒකාග්‍රතාවය නෙවෙයි මේ කතා කරන්නේ. සතිය පවත් ගන්න පුළුවන්. මට ඒ වෙලාවේ මට මෙච්චරක් අසහනේ අඩු ගතියක් එහෙම නැත්නම් gedara ගියා වගේ ගතියක් නිවිහන හිල්ලක් තියෙනවා. එහෙමනම් මේ වරින් වර ඉබිකම් කරලා උකුළු මුකුළු පපා යන මේ විකම්මන ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණයක් පාටපත් කරගන්න බුද්ධියට සින්න කරගන්න මම මෙන්න මේ ටික කරන්න ආන ඒක සේක සේක ප්‍රතිපදාව පුරාවටම මා අභික් මා නිවත්ත අභික්කම නතර වෙන්න එපා ඉදිරියට ඵලයන් අපපටිවාණිතාව අසන්තුට්ඨතාවය කියලා කියන උරිසට උසින් හැරලා බලන්න එපා මම කොච්චර ඇවිල්ලා තියෙනවද යන්න ගොඩක් තියෙනවනේ ඒව හිතන්න යන්න එපා අසන්තුෂ්ඨිතාවය මේ ලැබපු තියෙන එකක් ගැනව සතුටු වෙන්න එපා. මේ ලැබෙන තදංග නිබ්බුතිය ළමා සෙල්ලමක් විදිහට බාරගන්න. විස්කම්බන ප්‍රහාණේ ළමා සෙල්ලමක් විදිහට බාරගන්න. උඹ ඉන්නේ සමුච්ඡේද ප්‍රහාණේ අර දෙක නෑ වුණා නෑ විදිහට ගණන් ගන්න හැමදාම උපේපා. Tamanget ඒක අයිතිය තියෙන නිසා උපයන්න හරි ලේසි. හැබැයි හැමදාම ඒක එදා උපයාගත්ත විදිහට ගියාම මේ සමුච්ඡේද ප්‍රහාණේට හරි වැදගත්. තදංගෙත් වැදගත් විස්කම්බණයත් වැදගත්. ඒක ඕනේ ඕනේ වෙලාවට හසුරන්න පුළුවන් ගතිය කඩුවක් අතර ගත්ත මිනිස්සයා කඩුව අමෝරා ගන්න නරකයි සුකනම විදිහට අල්ලන්න ඕනේ. කඩුව ඕන විදිහට හසුරවන්න. ආන්නේ විදිහට මේ දෙක පාවිච්චි කරනවනම් ඔය කියන මේ <clears throat> සමුච්ඡේද පහණයට ඒ යෝගාවචරයේ හැඩ ගැහෙන හැටි යුද පිටියකට සූදානම් වෙන කෙනා පිටියට ගිය ගොවියා දෙකම සමානයි. ඒ සමුච්ඡේද ප්‍රහාණයට යන යෝගාවචරයයි යුද පිටියට ගිය සෙබලයි මේ ගොවිතැනපතක් කරන නිර්මාංශයයි හරියට වේලාව කලාව දැනගෙන නැකත බලලා ග්‍රහය බලලා තමයි වැඩේ කරන්නේ මොකද අපිට මේ යතුගුණේ වෙනස් කරන්න බෑ අපිට පුළුවන් මේ යතුගුණේ වේලාව අරගත්ත කලට යාලට ගොවිතැනපත කරගත්තා ඒකලි වෙලා ඒක කිරිවැදීගෙන එනකොට යතුගුණයත් අනුග්‍රහ කරනවා ගොවියට බුදියන්නේ බෑ gider එයා වරින් වර කුඹුරු වටේ ගිහිල්ලා අතපත කාලා බලන්න ඕනේ උම වෙලා තියෙනවද සත්තු කනවද වතුර බැඳලාද බලාගෙන ඉන්න ඕනේ කාටවත් දාන්නත් එපා මොනම පුතාටවත් තේරෙන්නේ නැහැ ගොවියම යන්න ඕනේ වටේ ගිහිල්ලා නිකන් හුරතලයක් දාලා එන්න ඕනේ ආන්නේ විදිහට නිර්පතා භාවනා කරන පෙන මේ සමුච්ඡේද ප්‍රහාණය එහෙම නැත්නම් මේ කෙලෙස් නිෂ්ඨාවටම කපන එක නැත්නම් සංයෝජන ධර්ම එකින් එක එකින් අයින් කරන එක මේ කෙහෙල් කන්දක පොත් අයින් කරනවා පිටම පොත්ත හරි හයි අයෝගේ. කොළ පාටයි. ඒක අයින් කරපුවාම මේ වගේම සිවුම් එකක් යට තියෙනවා. ඒක අයින් කරන මේ වගේම සිවුම් එකක් අතට තියෙනවා. යෝගා හිතනවා මේක ඉවර කරන්න බැරි වෙයි කියලා. එක එක අයින් කරන්න අයින් ගන්න. නමුත් එන්න එන්න ඒ කෙසෙල් පත්ත සිවුම් වෙන බවත් පුංචි වෙන බවත් ඒක තේරුම් ගන්න බැරි නම් ආපෝ මේක ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා මොකද මේ ඕනම කෙසෙල් පත්තක දෙපැත්තේ කොන් දෙක බදලා තියෙන කෑල්ල නිකන් සෙලෝ ටේප් එකක අලවපු තැනක් වගේ පේන තියෙන මතු වෙන්නේ නැහැ අල්ලන්න බෑ අතක ගා අතක ගා අතක ගා ඉන්න ඕනේ කොහෙද කොන කියලා අල්ලන්නේ දවස් දෙකක් යනකොට එතන වේලිලා එළියට එනවා ඉක්මනට ඉක්මනට ගලවන්න යන එක නාගේ සෙලෝ ටේප් එකක් ගලවලා නැතර කරපු තැන අනිත් අල්ලනවනේ හොයන්න බෑනේ දූවිලි බැඳුනොත් අල්ලන්න පුළුවන් අන්න ඒ වගේ ඒක අල්ලගන්න බැරි නිසා අපිට පේනවා කේල් පතුරන්නේ කමාරුයි කියලා නමුත් තේරෙනවා ඉන්නේ සිවුම් කේල් පත්තක් තියෙන්නේ එකම හැඩේ මැදට මැදට යනවයි කියලා අන්න ඒ ටික තමයි ඒ ටික ලියමන තමයි ඔය කමඨහන් වාර්තාව කෙටියෙන් සාරාංශ කරලා ලියනවා කියන්නේ. කෙල් පත්තෙන් පත්තට යනකොට යා තේරුම් අරගන්න ඕනේ පාලි වරදලක් තමයි එකම දේ තමයි. එන්නේ එන්නේ එන්නේ පත්ත සියුම් වෙනවා. කොන අල්ලගන්න එක අමාරුයි. නමුත් මේකේ කෙලවරක් තියෙනවා. මොකද පත්ත ගලවන්න ගලවන්න කෙල් කඳ හීන් වෙනවා. මේ ටික දන්නේ නැතුව මේ අනම්මන විස්තර කතා කරන්න තියෙනවා මේකට මේ ලියන කෙනාට ඒ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව චාරයක් ව්‍යාකරණයක් දැනගෙන නෙවෙයි කටයුතු කරන්නේ. ඒක නෑ ඒ නිසා කරපු වැඩේම අපව කරනවා. ඒ නිසා යාට අර ඉල්ලමක් කාරගෙන ඉල්ලමේ මේ නිදිය කොට දාන්න දාන්න කෙනයි පස් කොට දාන මනුස්සය දෙක. ඉතින් පිටින් ඉඳලා ඒක හසුරවන්න ගියාම අර කිනා තේරුම් ගන්න නැත්තම් මේ කාරණාව. එයා මේ මැනික් ගැන, ඉල්ලම ගැන, නිදිය ගැන හිතන්නේ නැතුව මේ පස් ගැන කතා කරගෙන ඉන්න එක තමයි ඔය පටිපස්සම්ම පටිපස්සද්දී මේකෙදී එයා උග්ගරිතඤ්ඤ පුද්ගලයේද, ඤෙය්‍ය පුද්ගලයේද, විපංචිතඤ්ඤ පුද්ගලයේද පතපරමේද්ද කියලා කියන්න පුළුවන්. මෙයා මෙයා පොතේ ගුරේකට කදාකත් මේ දිවන් නිවන් දකින්න බෑ. ඔය හැමදාම ව්‍යාකරණ ගලපනවා. එහෙම කිව්වේයි කියලා අහනවා. මෙහෙම කිව්වේයි කියලා අහනවා. මට මෙහෙමුණේයි කියලා අහනවා. දිගටෝම ඇඹුල් පැත්ත විතරයි දකින්නේ. නීජ පුද්ගලයා දන්නවා මට ඉතින් සාරිපුත්තු සාමිචල වගේ කරන්න බෑ. පද විශ්සර කෙරුවට හරියන්නේ නැහැ. ඔය ඒකම කර කර මණිකක් කපන කෙනෙක් වගේ එයා දන්නවා කැපෙනවයි කියලා. ආන්න ඉතින් යන කෙනා දිහා බලනකොට මම කියන අත්දකින්න දේ තමයි එතන හිටියත් කියන්නේ මේ විස්කම්බන ප්‍රහාණය සඳහා කටයුතු කරලා පටිපස්සද්ධිය නොලැබුවත් නිවන් දැක්කා වගේ ආයි. පාරට වැටලා ඉන්නේ. එයා දන්නවා මම මේ කරන වැඩේ කායිමත් අනුමත වෙන්නේ නැහැ. ඔක්කොමලා ඉන්නේ කාමයට බර වෙච්ච කට්ටිය. ඒ නිසා මම කරනවා මම කරනකොට කාලය නාස්තියක් කියලා දෙයක් මේක නෑ. හුරතලයක් තියෙන්නේ. එනේ එන අත්තරද්දෙන් තීරුම් අරගන්න. ඉතින් ඒ ඇත්තෝ එහෙම ඇත්තෝ අපේ ජීවිතේ අපේ සමාජවල ඉන්නවා. අල්ලන්න බෑ. මොන විදියෙන්වත් අල්ලන්න බෑ. එහෙනම් තී යන කෙනාට ඒ වගේ ඉන්න අනික් කෙනාගේ ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. කොයි ලෝකෙ හිටියත් තේන ඔක්කොමලා යන්නේ මේ පටිපස්සම්බ නිරෝධයට එළඹිලා මේ සමුච්ඡේද ප්‍රහාණය යෙදෙන අත්තු ඒ මන් දන්නේ ඒක අසාධාන කියලා ප්‍රකාශයේ එන්න එන්න වැඩි වෙන යුගයක් තියෙනවා. නමුත් අපි පැවිදින කාලේ අපේ අම්මලා තාත්තලා කිව්වේ මේක නැති 2500 මේකේ කරන්න බෑ කියලා. මේ පහුගිය දවස්වල නැති වෙච්ච නායකෝ කිව්වේ ගුරුවරු ඔය පහන පත් වෙනා වගේ දැන් තිබුණාට ඔය නිවෙන්න කිට් වෙලා මුළු පහනම ගිනි ගන්න වෙලාවක්. නිසා ඔය ආලෝකයේදී පුළුවන් තරම් කරගනින් කියලා. ඒ කියන්නේ මේක මේ ඇති 2500 ඉවරයි ඉවරයි ආය නැති වෙනවා කියලා. ඉතින් මට හිතලා තියෙන වෙනස් එකක්. ඒ මොකද පුංචි ළමයි යල්ලනෝ නාකියට වැඩියි. ලুকু බලාපොරොත්තුවක් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. අද මේ කියන කතාවල් කියන්න ඕන වෙන එකක් නෑ. මේ ප්‍රබුද්ධ ජනතාව එළියට එනකොට වචන දෙකක් කියනට උන් තේරුම් ගනි. මොකද පටලවා ගන්න නෙවෙයි මේගොල්ලෝ එළියට එන්නේ. දැන් අපිටලා තියෙන පැටලිල්ල හදාන පැටලිල්ල ලියන්නේ වයි. අන්තෝ ජටා බහි ජටා. ඒ නිසා මේක සරල කරලා කියන එක ධර්මය අව탁සීරුපත් කිරීමක් නෙවෙයි. එහෙම නැත්නම් ගම්බිරු නෑ කියලා කියන එක නෙවෙයි. නමුත් අපි පටලවාගෙන තියෙන පටලවිල්ල ගැඹුරකම තේරුම් අරගන්න ඕනේ. ඔක ලිහන්න නම් ඒ අදිමොක්කේ තියෙන මම්මයි ලිහන වෙන කවුරුත් නැහැ. අපි එහෙම වැඩ කරන අයත් එක්ක සාකච්ඡා කරලා කරමු. මේක වෙනම කතාවක්. හැබැයි ඒ කෙනෙකුට මට කරන්න දෙයක් නැහැ. මගේ වැඩේ මම කරගන්න ඒ වැඩේ කරන වැඩේ වසංගල කරන තරමට ලාභයි. උදේකලා වෙන තරමට ලාභයි. විවේකීව කරන තරමට ලාභයි. විශ්‍රාම ඇතුව කරන තරමට ලාභයි. ඉක්මනට හදිසි ඇරයට වැඩිය මම යන්න ඕනේ කියලා කියනවනම් එතකොටම තේිනවා මේක මෙයාට අර ඒ විස්කම්බන ප්‍රහාණය ගොංගස්තිකුට අංගා වගේ වෙලා. මට ඇන ඇන පෙන්වන්න ඕනේ දැන්. ආපු දේ දරා ගන්න බෑ. ඒකට සමුච්ඡේදයට යොදනට වැඩිය අං පෙන්න පෙන්න නටන්න පටන් ගන්නවා. ඒකත් අද ලෝකේ වැඩි. ඉතින් මේ දියුණුවෙන දියුණුවෙන සාසනික එක ඒක එනවා ඒක වළක්වන්න බෑ. කවදාවත් භාවනා නොකරන කට්ටිය ඒක දිහා බලලා ඒගොල්ලන්ගේ අංක කපන්න ඕන කිව්වොත් ඒ කට්ටියටත් එහෙම අයිතියක් නැහැ මේ මේ ගොංගස්සගේ අංක කපන්න. මොකද ඒ වංශය මොන හරි මේ වහතල්ල වැලක් හරි කැවිලා තමයි මේ නටන්නේ. නිකන් නෙවෙයි. ගොඩ ඉන්න මිනිස්සු වගේ නෙවෙයි. ඒ නිසා අපි මේක දිහා බලන මිසක මේ සාසන විසෝදනයටපත් වෙච්ච කට්ටිය හෝ සාසන විලෝපන කරන කට්ටිය කියලා හෝ අපිට බලපෑමක් ආවනම් එහෙනම් මම කියනවා මේ සමුච්ඡේද පහණේ කියන එක තේරුම් ගත්තේ නැති කෙනෙක්. මේ අතර්කික වූ මේ ශාසනයේ මිච්ඡර ලස්සන අවස්ථාවක් ලැබිලා තියෙද්දි කතෝලික මේ මුස්ලිම් ආදී විද ආගම් වලට බයිනෝ. එතන මේක ඇතුලේ මේ නාරයා බුද්ධ ශාසනය බාරගත්තා කියලා ගාව කට්ටිය බාරගෙන කතා කරනවා. ඒ මොකක්වත් අවශ්‍ය වෙන්නේ මේ සමුච්චේද පහන යන කෙනා කම්බේ ඇවිදින කෙනෙක් වගේ. එයාට බෑ වටපිටින් ඉන්න වැට්ටි යෝජනා කරලා චෝදනා කරලා විධාන කර කර යන්න. නියන් දැනගන්න ඕනේ එන්නේ එන්නේ යන්නේ හෙල්ලෙන දැනකට කියලා. එහෙනම් දීවලක් කපාගෙන යන මිනිස්සුෙකුට කරටක් දාගෙන පීනන්න බෑ කියලා තියෙනවා. උඹ ගැළපියා. දිය පහර කපාගෙන යන තියෙන මේ දිවාර උඹ යන දිහාටත් නෙවෙයි යන්නේ. අන්න ඒ වගේ වැඩක් කරනකොට වෙන මේ සමුච්ඡේද පහණේදී ඇති වෙන මේ බාහිර ගැටුම තන්නේ කර අභ්‍යන්තර ගැටුමක්. ඇතුළත හරියට කාරණාව තේරුම් ගත්තේ නැත්නම් අදිමොක්කේ පහළ නැත්නම් ඒ මනුස්සයා අර මනුස්සයාට බයිනවා මේ මනුස්සයාට බයිනවා අරකට මේකට හේතු කරනවා මේකෙන් මේ මනුස්සයා කාලේ නාස්ති කරනවා. කාලකන්ණි කියලා කියනවා. සමුච්ඡේද පාණි කරන එකට ඔළුව උස්සන්න වෙලාවක් නැහැ. වැඩ. එයා කාගෙන ඉදිරියට යනවා. මොකද එයා දන්නවා තනංග විමුක්තිය දන්නවා. ඉස්කම්බණි දන්නවා. වරින් වර ඒක ඇවිල්ලා අපිට අතවන්ලා යනවා. මේක දියුණු වෙන තාලට එක දිගට යන තාලට කරනවා නම් ඒක පැහැදිලිව කිත හැකි මේ සීක පුද්ගලයා අපත්ත මානසෝ අනුතර යෝගක්ෂේම පත්තේ මානෝ විහෙරති. තාම පත් වෙලා නැහැ. ඒ අනුතර යෝගක්ෂේමයට යන්න හදනවා මිසක්කා දෙපැත්තේ ඉන්නේ කෑ ගහන මිනිස්සු ගැන බල බල ඉන්නේ නැහැ. ඒ නිසා ත්‍රිවිලරක ලියලා තිබුණොත් ලයිසන් තියෙනවා නම් වාහනේ ලයිසන් කරලා තියෙනවා නම් දෙපැත්තේ ඉන්න බල්ලෝ බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා කියේ. පාර දෙපැත්තේ ඉන්න බල්ලෝ බිරුවට ඔබ ගණන් ගන්න එපා. ඔබට ලයිසන් තියෙනවා වාහනේ ලයිසන් තියෙනවා ඵලයක්. ඒ නිසා ජාම බේරගෙන යන්නේ එකයි තියෙන්නේ. පක්ෂයක් ගන්න එපා. වාද කරන්න යන්න එපා කාටවත් පක්ෂෝ විපක්ෂව අපේ අදිමොක්ක චෛතසිකේ පෙර දක්ම තියාගෙන ඉන්නකොට ඔක්කොම එහෙම වුණාට පස්සේ මම මගේ කට්ට පැන ගන්න ඕනේ. අන්න ඒ ඥානය පුතඥයටත් නැහැ. රහතන් වහන්සේ ඒක එහා පැත්තට ගිහිල්ලා පටිපස්සද්ධියටපත් වෙලා තිනවා මාර්ග හතරෙන්ම. ඒ නිසා මේ සමුච්ඡේද පහණයට යන යෝගාවචරක වැඩපිළිවෙල යුද බිමේ කෙලින්ම හතුරට මුණ දීලා කටයුතු කරන කෙනෙක්. කවදාකවත් අනුකම්පාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. හතුරගෙන් කවදාකවත් අනුකම්පාවක් නැහැ. ඌ ඉස්සරනොත් උඹ ඉවරයි. උඹ ඉස්සරනොත් ඉවරයි. ආන්නේ විදිහට මේ බහැලා කරන වැඩේට කියනවා සජීවී ශාසනය කියලා. ඒකට ශාසනයටද මේ කරන්නේ ඔබටද කරන්නේ කියලා දෙවෙනසකුත් නැහැ. කරන කෙරුමයි Tamanට වෙන දෙයි එකයි. ඒ නිසා මේවා කරගන්නවා කියලා කියන්නේ. ඒ නිසා මේවට කියනවා කුෂ්ඨ පින්. එහෙම නැත්නම් අදි කුසල් කියලා. ඒ නිසා මේ කරගෙන යන වැඩපිළිවෙලට ධෛර්යයක් ශක්තියක් වෙනස මේ දේශනාවත් හේතු වාසනා වේවා. Tamange පෙර දැක්ම අදිමොක්කේ තව තවත් පිරිසුදු වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා මෙතන නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදයි අපි සේසනා ශ්‍රවණ සතිವಾರයේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා කාට හරි කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් සාකච්ඡා සීසේ අපි ඒකට ආරාධනා කරමු එහෙම නැත්නම් අපි ඒත්තාවතාදී කාථා සජ්ජහනා කිරීමෙන් දේශනා සතිವಾರය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ පියමන ගාථා සජ්ජායනා කිරීමෙන් ලෝක වාචින් පිම්පෙමිනීමේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරනවා. එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං බීදීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතානුමෝදන්තු එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිතා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය දිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය සාදු සාදු සුවපත්වෙත්වා කමාමි කම්තබ්බං සුවපත්වෙත්වා සුවපත්වෙත්වා